දැන් වෙලාව රාත්‍රියට පසුවේ විනාඩි තිහයි මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ වෙළඳ සේවයයි. මුවන් පැලැස්ස පර්යේෂණාත්මක පිටපත ගුවන් විදුලියට ලියන්නේ කලාශූරී මුදලි නායක සෝමරත්නයන් සමග ජේෂ්ඨ කතිකාචාර්ය ලීල් අධිකාරී. ගැටුම්කාරී අර්බුද තුළින් මුවන් පැලස්සේ දූෂිත ව්‍යාපාරකරුවන් හා සියලු සහචරයින් නීතියේ රැහැන්වලට කොටුවෙමින් සදාචාරයේ අරුණාලෝකය ජනහදවත්වල යළිත් සටහන් වන මුවන් පැලස්සේ ආකර්ශනීය සිද්ධි විඤ්ඤාසය අදත් ගුවනට මුසු කෙරේ. රාලේ ඇහුනතෝ රාලේ ලේ දඩු කොටන සද්දිට මෙයාකාට මං කතා කරන සද්දෙත් ඇහෙන්නෑ වගේ බැතිරාලේ බැදිරාලේ ගහවුට මොකෑවය කරන්නේ මොකෑ දෙමේ උතුර විධානයන. බේ ලී දඩු කපන සද්දට ඇහෙන් නැතුව ගිය. <laughs> මට හිතුණා. පොඩි ඕමනාවකට හම්බවෙන්ට කියලා. ඔහොම ඉන්ට මම් බැහල එන්නම්. හරි මං මේ ලියන් දඩු තුන හතරක් කපාගන්ට ආපු ගමන්. උදුළු මිටවල් තුන හතරකට ඒකට කාරි නෑ හොඳයි හොඳයි මං මේ කාරණයක් දැනගන්ට කියලා තමුන් නැහැ මේ ඊය පෙරේදා මා බැද්ද කැලෑවේ කරක් ගැහුවද මං ඔය පැණිමොරයි ගඩුගුඩා ටිකකුයි කඩාගන්ට මා බැත්තර ගියා ඒදී මට ඔය මුවන් පැලස්සේ වෙඩික්කාරයා මුලිච්චි වෙලා ගමනක් ජන්ට වරෙන් කියලා කතා කර <laughs> ඊට පස්සේ උඹ ගියා හොදයි ගියාට පස්සෙ වෙච්ච සංගෙදිය මට කියාපා මේ වෙච්ච සංගෙදියද ඒකතින් මේ විධානයට කියලා වැඩක් නෑනෙව මට කියයාල වැඩක් නෑ කියන්නේ යකෝ මමත් මහේජන්ත උන්නාන්සගේ තානාන්තරයක් දරන ඉංගිරිස්්‍ය ආණ්ඩුවේ නිලධරී උඹල මගේ වෙල් විධානි පට්ටමට නිග්‍රහ කරනවනං ඒක වසවැරද්දක් <laughs> අපි උඹට නිග්‍රහ කරනවා නෙවෙයි විධානේ උඹගේ වැඩවලින්ම උඹ හැල්ලුවට වැටලා ඉන්නේ තේරුණද යකෝ ඔහොම කට කැඩිච්ච කතාවක් මේ මුවන් පැලැස්සේ එකෙක් මට කිව්වේ නෑ එකෙක් මට කිව්වේ නෑ උඹ උඹ දැනගනින් මේ මේ පොඩ්ඩක් පොඩ්ඩක් මම මේ කියන දේටත් ඇහුම්කන් දීලා බලමු පහුගිය නියගේ වෙලාවේ මිනිස්සුන්ට වතුර පොදක් නැතුව දුක් විඳිද්දි අපි උඹට කිව්වේ නැද්ද ඒක මම බලාගන්නම් කිව්වට උඹ මොනවද කළේ ඈ අපේ ගැටිස්සුව කැලේ දරට ගිය වෙලාවේ තුවක්කු වෙඩි ගැස්සිලා උම් බය බිරාන්ත වුණාම අපි උඹට කීවේ නැද්ද? ඔයලා බලන්න. තව ඔබ ඒක මම බලාගන්න කීවට මොන කෙන්ගෙඩියක්ද කැරුවේ ඒ විතරක්ය මේ මාබැද්ද කැලේ අලිපටව කොටු කරගෙන පිටජාවාරම් කාරෝ මේකට ඇවිත් අපේ අලිපටව විකුණද්දි අපි උඹට කීවේ නැද්ද ඈ මේ මේ මේ මම මගේ රාජකාරි මට්ටමෙන් වැඩ සේරම කරලා තියෙන්නේ <laughs> උඹලගේ ඔය තදියමට ඒව නොකරුණාට අවපලිත මිනිහෝ බදන ගැනින් විධානයේ මේ රාජකාරි මට්ටමින් උඹ වැඩ කරපන්. උඹට අයිති නැති වැඩවලට උඹ මොකටද මේ ඒකත් මම බලාගන්නම් කියන්නේ. මොනවද? මොනවද? මට අයිති නැති වැඩ? යකෝ මං වෙල් විධානේ නම් මට හැම දෙයක් ගැනම බලන්න පුළුවන්. ඔව් හැම දෙයක් ගැනම. <laughs> එහෙමද හිතන් ඉන්නේ? ඈ එහෙම තමයි ඉන්නේ. එහෙම තමයි. <laughs> මීට පස්සේ මීට පස්සේ වෙඩික්කාරයටවත් අර මුවන් පැලැස්සේ ආරච්චිල කියන මිනිහටවත් උන්ට කත්තාදින උඹලටවත් මේ මා බැද්ද කැලෑව අරහන් අපේ මිනිහෙ කැලෑව හේනක් කොටාගත්තාම තියෙන වරද මොකක්ද බලගෙන් උන්ට වැඩ තිබ්බා මිනිහෙ හේනක් කෙටුවට නම් වරදක් නෑ නමුත් කංසා හේනක් වගා කරනවා නම් බරපතල වරදක් ඒ විතරක්ද තමුන්ගේ වෙල්විධානකමට මවා වෙලා එක පැත්තකින් හොරට දඩමස් විකුණනවා ඈ කවුද නොදන්නේ අපි දඩමස් විකුණන්නේ නෑ මිනිහෝ ඒව කරන්නේ වෙඩික්කාරයා ඈ එතකොට කංශවවන්නේ කංශවවන්නේ වෙඩික්කාරයා මේ මතක තියාගන්න විධානේ වෙඩික්කාරයාව අල්ලන්ට කංශවවන්නේ උඹ කුලියට මිනිස්සු දාලා මොකක්ද කිව්වේ මොකක්ද කිව්වේ කුලියට මිනිස්සු දාලා මේ මේ විධානේ උඹ හිටුව හිටු හිටු ඇයි මොකද ගහන්ටද උඹ දැනගනින් මේ මුවන් පැලස්සෙන් ලෝක යුද්ධෙටත් ගිහින් අවුරුදු දොළහක් ඔව අවුරුදු දොළහක් යුද්ධ කොරලාපු සිංකප්පෝරුව කියන්නේ යකෝ මේ මට බැද්දරාලට පලාහකට <laughs> මහයජන්ත උන්වහන්සේ දන්නවා බැද්දරාල කවුද කියලා අතක් තිබ්බොත් උඹ බලාගෙනයි තේරෙනවද ගහට මෙතරින් පැනගන්න එක නන්දයි පැනලා දිව්වට උඹ උඹේ වැඩේ වරද්දකත්ත කියලා හිතාගනින් විධානය පට්ටමත් ඉවරයි යව් විධානය පට්ටමත් ඉවරයි අරි අරි බලවු කොලෝ කොලෝ අන්න අර වලව්වේ ගේට්ටුව ළඟ ඉන්නේ කවුද බලාපංකෝ. කවුරු හරි උස මිනිහෙක් කවුද කවුද මේ ඉන්නේ? ආයිබමන්ට රාලාමේ මම මා බැද්දේ බැද්දෙරාල ඕ මේ අපේ බැද්දෙරාලනය හරි හරි ඔහෙන් ඇදිගන්ටකෝ ආ පහුගිය දවසක මාබැද්දේ කැලේදී ලෝකූ ජරමරයක් වෙලා. ඉඩිකාරයා විදරාලගේ ගිදරටම පංගනාතු කොරාග නෑවිත්. බේත් හේතුත් කරපු බව ආරංචි වුණාවෝ. වෙලාව හැටියට දනි පනි ගාල අමාරුවෙන් වෙදරාලගේ ගෙදරට කුදලගෙන ආවේ ආරච්චිල මහත්තයෝ. කීප දුහක්ම මමත් ගියා බලන්ට තව මත්තුවාල හොන්දටම හොඳ වෙලා නෑ. අද එතකොට මේ වෙඩික්කාරයා බලන්ට ගිය ගමන්ද යන ගමන්ද අදනම් මං මේ තමුන්නාන්සෙම හම්බවෙන්ට එහෙමද හා හොඳයි හොඳයි එනං ඉතින් කාරණාවල් කියමුකෝ බලන්ට මේ තමුන්නාන්සේ දන්නවානේ මේ මුවන් පැලැස්සේ මා බැද්දෙ වෙල්විධානි ආහාහා ඔය කියන්නේ වතුරවිධානි ආගේ තමයි එයා තමයි මිනිහා මාව හම්බවෙන්ට ඇවිත් මට තරජනය කොරලා කීවා මුවන් පැලැස්සේ ආරච්චිලටවත් වෙඩික්කාරයටවත් මටවත් මීට පස්සේ මා බැද්ද කලාව පැත්තට එන්ට තානන් කියලා ඔව <laughs> මම ළඟ හිටියනං අම්ම පවෝකගේ හොම්බොට දෙකක් අනිනා හොම් කෝට දෙකක් අනිනවා මේ ආරචල මහත්තයෝ අර කංසහයෙන් බමන මිනිිය එයාගේ මිනිියෙකුලු ඒවා කංසහෙන් නෙවෙයිලු නිකං හේන්ලු මිනිහට වෙඩි තිබ්බ එකත් ලොකු වරදක්ලු එතවට මේ කංසයෙන් වවන්නේ වෙඩික්කාරයලු දඩමස්සකුණන්නෙත් වෙඩික්කාරයලු ඕහොම කියාගෙන කියාගෙන යනකොට මංගේවා බ දැනගනින් ඔය සේරම කොරන්නේ උඹයි උඹේ කූටාලියයි කියලා <laughs> බැද්දිරාල උඹට තෑගක් දෙන්ට වටිනවා උඹ මේ කනේ පාරක් දුන්න වගේ මේවා විධානගේ මූනටම කිව්වට. තින් ඒ වෙලාවේ මූමට ගහන්ට පැන්නනේ ආරච්චල මහත්තයෝ. යෝසා කීතින් ඉතින් ගැව්වදඹට. <laughs> ගහන්ට එව්වා සුම්මා පාංකඩයක් වගේ තල්ලු කරන කොටමත් වැටලා දුවන්ට ගත්තා. <laughs> යස පාඩම යස පාඩම මං විධානයට කිව්වා අවුරුදු දොළහක් ලෝක යුද්ධ කාලේ යුද්ධ කරපු සිංකප්පෝරු කැප්ටුන් මං මං ගැන මහේ ජන්ත උන්වහන්සේත් හොඳට දන්නවා ඔබගේ විධානය පට්ටම ගලවල උඹට හොඳ පාඩමක් මං උගන්නුන කියලක් කිව්වා <laughs> බොහොම හොඳයි බෝම හොඳයි ඒම කියප එක බොහොම හොඳයි මේ සිංගප්පෝරු කැප්ටෝම් ඇ මුවම් පැලසේ විතරක් නෙමෙයි ලංකාව පුරාමත් කවුරුත් දන්නවා <laughs> දැන් මේ පැන්සෝන් ගියත් ඉතින් බැද්දෙරාල තමුදා නිලධාරයෙක් බව කවුරුත් දන්නවන්නේ ඒම <laughs> ඉතින් බලනකොට වතුර විධානය මෝකෙක් දැනේද <laughs> බෝම හොඳයි බොහොම හොඳයි ඉංගිරිසි ආණ්ඩුවේ හිටපු නිලධාරයෙක් වැඩිහිටියෙක් හැටියට එහෙම උපදේශයක් දීපු එක ගැන මම බැද්දෙරාලට බොහෝම පොරසංසා කොරනවා. මේ ඉන් වැඩිමනත් වතුර විධානයේගේ දූෂිත අකට යුතු සම්බන්ධයෙන් වගවිභාගයක් පවත්වලා මහා ඒ ජන්ත උන්නාන්සගේ දැනුම නියෝගයේ ඇතිව දඩ ගැසීම හිරේ විලංගුවේ දැමීම වැඩ තහනම මේ සේරොම දේවල් අපි ක්‍රියාත්මක කොරනවා. මේ ඒ විතරක් නෙවෙයි ආරච්චිල මහත්තයෝ. ඔව්. වතුර විධානයේ අර කූටාලියටයි නීතිය ක්‍රියාත්මක කරන්න ඕනේ. ඔහො ඔව් ඔව් ඒක හරි ඒක හරි. අපි හැම දිනම එකතු වෙලා මේ මුවන් පැලැස්සේ අනාගත පරපුර වෙනුවෙන් සුදුසු වාසනාවන්ත භූමියක් බවට පත් කරන්න ඕනේ. ඔන්න. එහෙමනම් ආරච්චිල මහත්තයෝ මම මේ ගමන්ම අපේ වෙඩික්කාරයත් බලාගෙනම යන්නම්. ආ හොඳයි හොඳයි. ආ මේ මැනිකෙත් ඔය එන්නේ. මැනිකේ මං ගියා අපේ මේ කුළඟන සමිතියේ රැස්වීමකට. දැන් මේ මොකද මේ සූජානම යන්ටවත්ද? ඔව් යන්ට කියලා මැනිකේ. ඇවිල්ලා ටික වෙලාවක් මේ රාල්හාමිත් එක්ක කතා ගෙදුවා එදා මා බැද්ද කැලේ ගොහින් වෙඩික්කාරයට වෙච්ච සංගතිය ගැන. ඒ මිනිස්සයාට තාමත් හොඳක් නැති පාටයි. පිපාසිත් ඇති නෙවෙයිද? මේ අපි ඉරමුසු එකක් බීලම හිටමු. කිතුල්ලා කුරුත් තියෙනවා. බොහොම හොඳයි වෙනකේක <laughs> අපේ රාලහාමිටත් තියෙනවා මම්මිය කෝප් එකට දාලා මේ හදන්න දෙන්නට මෙහට දෙන්න බොන්ට බොන්ට බෙදරාල රස්නෙම්ම තියෙනවා රසයිනයට බොහොම හොඳයි වෙලාව ඇටියට බිවන ඒනම් මේ රාලාමේ යන්න අවසර හොඳයි හොඳයි හොඳමයි හොඳමයි පාර එන්නේ කවුද කියලා අර මෙන්ට <laughs> පුළුවන් තරම් වෙන්නයි සිද්ධ කොරාගෙන ඔය එන්න වෙඩික්කාරය අත් දෙකයි කකුලකයි සුදු පටිවලින් වෙලලා පිහිලිකරුවකින් එනකොට මටනං මේ විඩික්කාරයද කියලා හිතාගන්ටවත් බෑනිවෑ ඔය කීලිකරුව මෙහාට දීපන්කෝ. ආ වරේ වරේ. දැන් හිමින් ඔතන ඈදිගන්නේ. ඒ කලබලයට ඇවිදින්නේ නැතුව එක තැනක සතියක් විතර හිටියානම් තුවාලේ ඉක්මනටම හොඳ වෙනව නෙවෙයි. එහෙම ඉන්න කම්මැලි මැනිකේ. ඒකයි ටිකක් මේ හැමේ හැවිදින්නේ. ඔව් ඉතින් එකම තැනකයි ඉන්නවට වඩා ඇවිදින එකත් හොඳයි. හැබැයි ඉතින් චන්ඩි කොමට එහෙම නෙමෙයි ඕ. ඇත්තේ මාරච්චිල මහත්තයෝ මට හොඳ හිත තියෙන රත්තරම් මිනිහෙක් කම්බ බැද්දිරා හරිම නිර්මීත මිනිිය ලෝක යුද්ධ කාලෙ යුද්ධට බැදීලා අවුරුදු දොළහක්ම යුද්ධ කරලා පදක්කං ගහපූ කෙනෙක් තමයි ඔය බැද්දේරාල සිංගප්පූරු කැප්ටුම් කිව්හම ඒ කාලි කවුරුද්දන්නවා ඔය වගේ හොර තක්කඩි අල්ලන වැඩවලට හාරීම හපනෙක් බැද්දිරාල. <laughs> බැද්දිරාල මේ ආවා මාව හම්බවෙන්ට. ඇවිත් ඔය සේරම විස්තර කොරලා කීවා මට. <laughs> ඕවා පිටිපස්සේ ඉන්න හොරු සේරම වතුර විධානගේ කටින්ම අල්ලගෙන තියෙනවා. ඕ ඒ විතරක්ය බැද්දිරාලයි ඔය විධානයේ අතර මහා රණ්ඩුවකුත් ගිහින් තියෙනවනේ ඔය මහා බැද්ද කැලේදී. <laughs> මෙච්චර කාලයක් අපිව බිල්ලට දිදී. හැංගි හැංගි වැරදි කරපොය දැන් අහුවෙලා. අනේ ආරච්චිල මහත්තයෝ පුළුවන් නම් ඔය මහායජන් තුන්නාන්සෙන්ගෙන් අවසර අරගෙන දෙන්න අපිට මේ හොරු අල්ලන්න. ඉතිරි හරිය බැද්දරාලයි මමයි බාරගන්න. ආ තියෙනකොටම මේ වෙදමාමත් එනවා එන්ට වෙදමාම එන්ට <laughs> එන්ට ඇවිද ගන්තවත් බැලි මිනිස්සු මේ අද මේ වලාව්වට මැවිල්ලා ඉන්නේ <laughs> ඒ කොහම දෑබෑට <laughs> වෙදමා මගේ අත්ගුණයට පිසිද්ධ වෙන්ට මිසක් වෙන ප්‍රාතිහාරයකට නෙවෙයි වෙදමාම ම් <laughs> මැද්දෙරාල එදා වදෙන් පොරෙන් තඩලගෙන මල්ලගත ගෙනාවේ වෙඩික්කාරයාගේ මල්ලකඳ හැබැට එහෙන් ඔලුව පැලින් අත්කකුල්ලොල හම ගැලවිල ලේවැලි නෑවි ලේවිලා ඒ නුමුන්වත් ඉතින් ඉරිසින් වහන්සේලාගේ අවසදරාජීන් වහන්සේලාගේ මෙන්නේ විස්මිත බලමහිමේ අපේ පන්නනල්ල ගැට ගැහෙනවා අර බැද්දෙරාල මං හම්බවෙන්ට ආපු ගමන් සේරෝමොය විස්තර මට කීවා අර වතුර විධානය කියන මිනිහා බැද්දෙරාලත් එක්ක මහා රණ්ඩුවකුත් ගිහින් ඇහැනම් මහා බැද්දේ කැලේ ඇතුලේ ඒ ගොල්ල කරන වැඩවලට ඇඟිලි ගහන්ට එපා කියලා වතුර විධානේ අපට දැන් තහනම් නීතියකුත් දාලා. එහෙනම් දැන් හොරු ටික අතටම අහු වෙලා ඕන. ආරච්චිල මහත්තයා මහා ඒජන්ත උන්නාන්සේට කියලා මේ පල් හොරු ටික ඉවරයක් කරන්නට අවසර ආඥාවක් ලබා ගන්න. මට නැගිට ගන්න පුළුවන් වුණාම ඔය ද්‍රෝහියෝ එකෙක් නෑර මං විනාස කරන ආරච්චිල මහත්තයා. ඔපජී. මේ වෙදි කාර්යය. ඒ මං කියන දේ අහපන්. මං කියන දේ අහපන් ටික. උන් කංසා වගා කරන එක එතකොට අලිය තුන් විලඳාම් කරන එක හැබෑ. එහෙම වුණත් උඹ කියන විදිහට උන් විනාශ කරන එක උඹට අයිති වැඩක් නෙවෙයි. එහෙම කළොත් උඹට ඒක පාපයක්. ඒතරක්ද ආරච්චි වසම භාර මටත් මුන් තාංචි දමනකොට මටත් ඒ හා සමාන කෝපාවිශ්චයක් ඇති වෙනවනව <laughs> මපා නොමුන්වත් අපි වෙදමාම කියන දේටත් ටිකක් ඇහුම් කන් දීලා බලමුකෝ <laughs> මේ අපට දරාගන්ට බැරි තරමට කෝපයක් එතකොට ක්‍රෝධයක් ඇතිවෙච්ච පලියට පිස්සෝවෙන්ට හොඳ නෑ හැබැ හැබැ බන්න පොතේ අපට කියන්නේ <clears throat> නහි වේරේන වේරාණී සම්මන්තික කුදාචන මං අහලා තිය කියන්නේ වෛරයෙන් වෛරය කිසිදාකත් සංසිඳෙන්නේ නෑ අන්න අන්න අපට වරදක් කරපු කෙනෙකුට අපිත් වැරදි කිරීමෙන් වැරදි ඉවරයක් වෙන්නෙත් නෑ නෑ ඕ වෛරය ඉවර වෙන්නෙත් නෑ ඒක මේ සදාකාලික සදාතනික ධර්මයක් හොඳයි හොඳයි මාම ඉතින් මේ වැඩික්කාරට මොනෝද කරන්න කියන්නේ මදන්නවා මදන්නවා උඹට උඹේ අත පය ආයිමත් වලංගු වෙච්ච ගමන් අද ගින්නි බටේ තරංගිහින් ඔය කියන වතුර විධානෙලා එකෙක් දෙන්නෙක් සදාහට ඉවරයක් කරනවා හරිනද ඒ වගේම උඹටත් එතේ මහවුල්ලු ගෙදර ලගින්ට වෙනවා ඒ කාන්තයි වැරදිකාරෝටක හැමතාම බේරිලා වැරදි කර කර ඔච්චන් කර කර ඉදී නෑනේ උන් කරලා තියෙන වැරදි උසාවි අධිකරණවල වගවිභාග වෙලා උන්සේරොටම දඩගහලා හිරේ විලංගුවේ දාලා අරණ දඩුවම දීලා නීත්‍යානුකූල විසඳීමක් ඒකාන්තයෙන්ම ඇතිවෙන. මේ වෙදමාම කියාපු දේ හරි වැඩික්කාර ඇත්තෝ අපි හරි කොරෝමකට මේක විසඳගම්ම අන්න හරි ඒක හොඳ ඒක හොඳ දැඟිතින් සෑහෙන්න වෙලාවක් ගියන්නද වැඩික්කාරයෝ දැඟිතින් අපේ ගෙදෙට්ට යමු මේ හැගේ අමාරුවටත් එක මේ වෙනිවැල් ගෙට වතුර ටිකක් කාරය බීලා අන්ත පුළුවන්න ඒක හෝද ඒක හොඳ එහෙනම් වෙදමාම එක්ක පරිස්සමෙන් පලයන්කෝ මං මේවා වග විභාගකොල මහය ජන්ත උන්වහන්සේ දන්වන්නංකෝ හොඳයි ගිහිවාලේ. තිසරි ගුරුතුමී මොකද මේ මෙතන මේ වටපිට බල බල? ආ මේ සපු මල්ලන් යනි. ඕකලංගේ මැණිකියක්ක හරි අයියා හරි මාව එක්ක අයියන්ට මේ නූල්වත්ත හන්දියට එනවා කීවා. බොරු නේද කියන්නේ? මට පේන්නේ වෙන කවුරු හරි එනකන් වගේ. නෑ නෑ නෑ බොරු නෙමෙයි. මැණිකියක්ක හරි ඒ අයියා හරි එනවමයි කීවා. නැත්තම් වෙන කවුරු හරි එවනවා කියලාත් කිව්වා. නෑ නෑ නෑ නෑ. කවුරු හරි එනකන් තමයි මේ වටපිට බල බල ඉන්නේ. වෙන කවුරු එනකන්ද? <laughs> වෙන කවුරුවත් නෑ මේ මට. මෙතෙන්ට තනියට කවුරු එක්ක දාවේ ගුරුතුමී? මට ගුරුතුමී කියන්න එපා. හ්ම්. තිසර කියන්නම් එහෙනම්. <laughs> නෑ නෑ නෑ නංගිම කියන්නම්කෝ. ඕ නංගිම කියන්න. ඒකට ගැලපෙන්න මමත් ඔයාට සපුමල් අයියම කියන්නම්කෝ. හොඳයි හොඳයි. තිසරි නංගී තනියට කවුරු එක්කද මෙතෙන්ට ආවේ? අපේ අප්පච්චි එක්ක. අඳුරන ලොරි එක. ආ මේ ට්‍රංක පෙට්ටිය මොනවද මේ? කොහෙන්ද අප්පච්චි? ට්‍රංක පෙට්ටිය නම් මගේ ඇඳුම්. අප්පච්චි අර කඩේ පැත්තට ගියා මාව එක්කන් යන්න කවුරු හරි ආවද බලන්න. ඉක්මනට මෙතෙන්ට එනවා කීවා. ඉතින් මේ මණිකයක් හරි අයියා හරි බැරි වෙලාවත් නාවොත් අයියට හිතෙනවද එහෙම? ඒගොල්ල එහෙම අය නෙවෙයි. අර කවුද පාර පැනගෙන මෙහාට එන්නේ? ඈ? ඒ අපේ අප්පච්චි. මේ එනවා කියාපු අය තාමත් ආවේ නැද්ද දුව? තාම ආවේ නෑ අප්පච්චි. මේ සපු මල් අයියා. මැණිකේ අක්කගේ මල්ලි. මැණිකේ අක්කා දැන් එනවා කියලාද පුතේ? අක්කට එන්න විදියක් නෑ. අයියත් එක්ක ගමනක් ගිහින්. අක්කා මට කීවා ලූල් වත්තට ඇවිත් තිසරණන්ගිව ගෙදරට එක්කන් එන්න කියලා. හොඳයි. එහෙම හොඳයි. එහෙනම් පුතා ප්‍රවේශමෙන් දුවව එක්කන් යන්න. ඒත් මේ ට්‍රංක පෙට්ටිය ඒක මං අරගන්නම්. එච්චර බරකුත් නෑනේ මං ගන්නම් ඒක. හොඳයි හොඳයි හොඳයි. එහෙමනම් ප්‍රවේශමෙන් යන්න. මේ නూరుට ලොරියක් තියෙනවා. මට ඒක යන්න පුළුවන්. අප්පච්චි එනං පරිස්සමට යන්න. හරි හරි පුතේ මං යන්නම්. ඕගොල්ලෝ පරිස්සමින් යන්නකෝ. හ්ම් හරි හරි. මේ සපුමල්ලයි මාව එක්කන් යන්න මැණිකයක් ඇවිත් සපුමල්ලයි නම් ඇයි මට ඒක මුලින් නොකීවේ? මොන දෙයක් වුණත් කාටවත් මුලින්ම කියන්න හොඳ නෑ තේරුණාද? හපෝ මියාගේ තියෙන ඝනකම විතර. ওই <laughs> ටිකට තිසරණන්ගිට පොඩි තරහකුත් ඇවිද්ද? පොඩි නෙමෙයි ලොකු. දැන් මගේ ට්‍රංක පෙට්ටිය තුස්සන් යන්න වෙලානේ. අයියා මට ඉතින් හිත යටින් බයිනවත් ඇති. මේ සපුමල් අයියා එහෙම කෙනෙක් නෙවෙයි නංගි. මුවන් පැලැස්සේ පුංචි ඉස්කෝලේට ආපු පුංචි ගුරුතුමිය වෙනුවෙන් පුංචිම පුංචි උපකාරයක් විතරයි මේක. තේරුණාද? ගොඩාක්ම ස්තුතියි අයියා. අප්පච්චි පත්වීම මුවන් පැලැස්සට හැදුවාම මම එන්ට බෑ කියලා ඇඬුවා. හ්ම් ගොඩක් මැඬුවද? දවස් දෙකක් විතර ඇඬුවා. <laughs> ඉතින් අදින් පස්සෙත් නංගි අඬනවද මෝම් පැලසේ පාවෙලා අපෝයි නෑ මැනිකේ අක්කගේ අයියා අපච්චි අඳුරනවා මැනිකේ අක්කත් හරි හොඳයි දැන් ඉතින් සපු මල්ල අයියත් අපිට ඉන්නවනේ <laughs> හැබැයි සපු මල්ල අයියා සතියකට වතාවක්වත් මැනිකේ අක්කලගේ ගෙදරට එන්න ඕනේ ඒක නම් කල්පනා කරලා බලන්න ඕනේ නංගි මුවන් පැලස්සේ අද රඟපෑම් ආරච්චිල විජේරත්න වරකාගොඩ මැණිකේ ශීලා පර්ණමානගේ වෙදමාමා උලපනේ ගුණසේකර වෙඩික්කාරයා කමල් ගමකේ වතුර විදානේ විජේසිරි බෝපගේ සපුමල් රෝහණ සිරිවර්ධන තිසරි ගුරුතුමී හිරුණි රත්නායක මුවන් පැලස්ස පර්යේෂනාත්මක පිටපත ගුවන් විදුලියට ලියන්නේ කලාශූරී මුදලිනායක සෝමරත්නයන් සමග ජේෂ්ඨ කතිකාචාර්ය ලීල් අධිකාරී. නිර්මාණ සංකල්පනා සම්බන්ධීකරණය රෝහණ සිරිවර්ධන. නාද ශික්ෂණය ඉන්දික නිශාන්ත සහ ජයන්ත චන්ද්‍රලාල්. සංස්කරණය කෝකිල අමරසිංහ. නිෂ්පාදනය නන්දා ජයමාන්න.